සසර දුක් නිවාලන සත්ධම්ම පූජා සත්ධම්ම පූජා ධර්ම දානය සෑම ඉරිදාවකම උදෑසන 9:30ට ඌව ගුවන් විදුලියෙන් බැතිබර අනුග්‍රාහක දායකත්වය තබුරුකි සෙන්ටර් අධිපතිතුමන් තබුරුකි සෙන්ටර් කෙලින් වීදිය දියතලාව කුසල් වඩන්නට පින්පෙත් පුරන්නට ඔබත් ඉරිදා උදේ 9:30ට සද්ධර්ම පූජා ශ්‍රවණය කරන්න. උතුම්ම දානය ධර්ම දානයයි. මෙලොව ජීවිතය නිදුක් නිරෝගීව සුඛිත මුදිත කර ගැනීමටත් පරලොව දිවිය සැපවත් කර ගැනීමටත් නිර්වාණ ශාන්තිය අවබෝධ කර ගැනීමටත් මෙසේ සද්ධම්ම පූජා ධර්ම දාණය ඔබ වෙත පිළින කරනු ලබයි. අද දවසෙත් සද්ධම්ම පූජා ධර්ම දේශනා මාලාවේ සුපින්බර අනුග්‍රාහකත්වය දක්වනු ලබන්නේ දියතලාව කෙලින් වීදියේ පිහිටි තබුරුකී සෙන්ටර් අධිපතිතුමන් සුජිත් ධම්මික විජේසුන්දර මහතාත් තරංගා සෙව්වන්දි විජේසුන්දර මහත්මියත් දසිත විජේසුන්දර මතීෂා ගෙම්හානි විජේසුන්දර ඇතුළු පිරිසක් විසිනි අද දවසේ සද්ධම්ම පූජා ධර්මදේශනාව සිදු කරනු ලබන්නේ රූපවාහිනී ගුවන්විදුලි විචිත්‍ර ධර්ම කතික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 අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ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 ධම්මපීති සුඛං සේති විප්පසන්නේන චේතසා අරියප්පවේදිතේ ධම්මේ සදාරමති පණ්ඩිතෝති ශ්‍රද්ධාවන්ත පිනාත්නේ අද දවසේ මේ පින්තුන් සීලු දෙනාම ඌව ප්‍රජා ගුවන් විදුලි සේවය ඔස්සේ සෑම ඉරිදා දිනකම උදෑසන 9:30ට ප්‍රචාරය වන සද්ධම්ම පූජා ධර්ම දේශනා මාලාවේ තවත් එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වන්නේ. අද දවසේ මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ දරනවා තබුරුකි සෙන්ටර් අධිපතිතුමන් වන සුජිත් ධම්මික විජේසුන්දර මහතාත් තරංගා සෙව්වන්දි විජේසුන්දර මහත්මියත් දසිත විජේසුන්දර මහත්මාත් මතීෂා ගිම්හානි විජේසුන්දර යන සීලු දෙනාම දියසලාව කෙලින් වීදියේ තබුරුකි සෙන්ටර් අධිපතිතුමන් ඇතුළු පවුලේ සියලු දෙනාගේම සත්පුරුෂ ප්‍රාර්ථනාවන් වශයෙන් තබාගෙන තිබෙනවා. 2008 වර්ෂයේ ජනවාරි 5 වන දින පරලෝසපත් ආදරණීය මෑණියන් වහන්සේ වන WM ප්‍රේමා විජේසුන්දර මෑණියන් වහන්සේටත් ඒ වාගේම ආදරණීය පියාණන් වහන්සේ වන 2014 වර්ෂයේ මැයි මාස 4 වන දින පරලෝසපත් VM ආර්යරත්න බණ්ඩාර පියාණන් වහන්සේටත් ඒ වාගේම කුල પરම්පරාගතව සාංශාරිකව මේ පරිලව ගියා වූ සියලු දෙනාටම පරිලෝ වශයෙන් පින් අනුමෝදන් කරන්නට. ඒ වාගේම සුජීවත්ව වාසය කරන සියලු දෙනාටමත් මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කරලා ඒ වාගේම සියලු දෙනාගේම රැකී ආරක්ෂා කටයුතු, ගෘහාදී කටයුතු දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියලු කටයුතු වඩාත් සඵල වීම සඳහා අනන්ත ගුණ ඇති තුනුරුවන්ගේත් ඒ වාගේම පින් අනුමෝදන් වන දෙවි දේවතාවුන් වහන්සේලාගේත් ආරක්ෂාව ආශිර්වාදයේ බලාපොරොත්තු වෙන මේ පින්කම සිද්ධ කරනවා. ඒ වාගේම මෙලෝ වශයෙන් පින් සිදු කරගන්නට, පරලෝ වශයෙන් වඩ වඩාත් සුගතිගාමී වන්නට වහවහා සැප ප්‍රතිපදාවෙන් ආයති භවයක නිවන් සම්පත් ලබන්නටත් කියන කරුණාකාරණා මූලිකත්වයේ තබාගෙන අද දවසේ මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ දරනවා. පින්වත්නි අද දවසේ අප විසින් මාතෘකා කරන්නට යෙදුනේ අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ විශේෂ මහා ශ්‍රාවකීන් වහන්සේ කෙනෙකුගේ චරිතය පිළිබඳව කියවෙන ඒ වාගේම ඒ මහා ශ්‍රාවකීන් වහන්සේට නිවන් දැකීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු ධම්මපදයේ එන ගාථා ධර්මයක්. මේ ගාථාව තමා ධම්මපීතේ සුඛං සේති විප්පසන්නේන චේතසා අරියප්ප වේදිතේ ධම්මේ සදා රමති පඬිතෝ කියන ගාථා ධර්මය. මේ ගාථා ධර්මය අපේ තථාගත අරහත් අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නේ මහා කප්පින මහරහතන් වහන්සේ නිමිති කරගෙන. මේ සූත්‍ර දේශනාව අඩංගු වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය විනය සූත්‍ර අභිධර්ම කියලා තුන් පිටකයකට බෙදෙනවා. මේ තුන් පිටකයෙන් සූත්‍ර පිටකයට තමයි අයිති වෙන්නේ. සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ ධම්මපද පාළියේ තමා මේ ගාථා ධර්මයේ සඳහන් වෙන්නේ. කුද්දක පාඨ යටතේ සඳ සංග්‍රහ වන තවත් එක ධර්ම ග්‍රන්ථයක් තමා ධම්මපද පාළිය කියලා කියන්නේ. ධම්මපද පාළිය කිව්වට එකවරම ඔබට සමහර වෙලාවට මේ නම හුරු නොවෙන්නට පුළුවන්. නමුත් අපි ධම්මපදය කියලා කිව්වොත් ඔබට වඩාත් හොඳින් මේ ධර්ම ග්‍රන්ථය නැත්නම් මේ දේශනාවන් ඔබ හොඳට අහලා තියෙනවා. ඒ වගේම මේ නම් ඉතා හොඳින් ශ්‍රවණය කරලා අවබෝධ කරගෙන තිබෙනවා. සාමාන්‍ය විවහාරයේ ධම්මපදයේ කියලා විවහාර කළාට බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ මේ ධම්මපදයට දෙන නම තමා ධම්මපද පාළිය කියලා කියන්නේ. ධම්මපද පාළියේ ගාථා 423ක් පමණ තිබෙනවා. වර්ග 26ක් තිබෙනවා. ඒ වර්ග 26න් 6 වන පඬිත වර්ගයේ එන හතරවෙනි ගාතාව තමා නැත්නම් ධම්මපදයේ එන 79 වන ගාතාව තමා අද දවසේ අපි මාතෘකා වශයෙන් තබා ගන්නට යෙදුනේ. පින්වත්නි අද දවසේ අපි මේ මහා කප්පින මහරහතන් වහන්සේගේ චරිතය කියා දෙන්න කල්පනා කරේ වර්තමානයේ ලංකාවෙත් ලෝකයේ ජීවත් වෙන බොහෝ දෙනාට මේ මහා කප්පින මහරහතන් වහන්සේගේ චරිතය තුළින් බොහෝ ආදර්ශ ලබා ගන්නට පුළුවන්. ඒ වගේම අනෝජා දේවියගේ චරිතය තුළින් උපාසිකාවන්ට බොහෝ ආදර්ශ ලබා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම බුද්ධ රත්නය වෙනුවෙන් ධර්ම රත්නය වෙනුවෙන් සංඝ රත්නය වෙනුවෙන් බුද්ධ යන නාමය ඇසූ පමණින් ධම්ම යන නාමය ඇසූ පමණින් සංඝ යන නාමය ඇසූ පමණින් රන් කහවණු ලක්ෂ 12ක් පූජා කරලා සියලු රාජ සම්පත්තීන් අත්හැරලා පිරිවර සමග මේ ශාසනයේ ආර්ය භූමියට පත්වෙච්ච මහා උත්තමීන් වහන්සේ කෙනෙක් උත්තමාවියක් තමා මේ මහා කප්පින මහරහතන් වහන්සේත් ඒ වගේම අනෝජා දේවියත් කියන මේ දෙපළ. ඒ අපිට ඉගෙන ගන්න බොහෝ කාරණා තිබෙන නිසා ඒ වගේම බොහොම විචිත්‍රවත් ධර්ම කාරණා රාශියක් අඩංගු වන නිසාත් විශේෂයෙන්ම උපාසක උපාසිකාවන්ට නුවණින් සිහිපත් කිරීමෙන් බොහෝ කරුණු කාරණා පිළිබඳව දැන ඉගෙන ගන්න හැකියාවක් පවතින නිසාත් අපි කල්පනා කරා මේ ගලතා ධර්මයේ මූලිකත්වයේ තබාගෙන මහා කප්පින මහරහතන් වහන්සේගේ චරිතයත් ඒ වගේම අනෝජා දේවියගේ චරිතයත් මූලික වෙච්ච මේ ධම්මපේති සුඛංසේතේ කියන ඝාතා ධර්මය ඔබට කියා දෙන්න. පින්වත්නි අපි මුලින්ම බලමු මේ ඝාතා ධර්මයේ තේරුම කුමක්ද කියලා. ධම්මපීති සුඛංසේති විප්පසන්නේන චේතසා අරියප්ප වේදිතේ ධම්මේ සදා රමති පඬිතෝ මේක තමයි මේ ඝාතා ධර්මයේ ගාථා ධර්මයේ තේරුම වෙන්නේ නව ලෝතුරු දහම් රසය පානය කරන යම්කිසි තැනැත්තෙක් ඉන්නවද? නැත්නම් දහමේ රසය වින්දනය කරනු ලබන යම් තැනැත්තෙක් ඉන්නවද? ඔහු නිරන්තරයෙන්ම සැපසේ වාසය කරනවා. ඒ ධර්ම රසය පානය කරන්නා වූ ඒ මහා නුවණැත්තා පඬිතයා ආර්යයන් වහන්සේලා බුදු පසේ බුදු රහතුන් වහන්සේලා යන ආර්යයන් වහන්සේලා විසින් අවබෝධ කොටගෙනම දේශනා කරන්නට යෙදුනා වූ බෝධිපාර්ශික ධර්මයන්හි හැම කාලයකම හැම අවස්ථාවකම සිත් අලවාගෙන සතුටින් වාසය කරනවා කියන තේරුම තමයි මේ ගාථා ධර්මයේ තේරුම. අපි මුලින්ම බලමු මේ ගාථා ධර්මයට හේතු වෙච්ච මේ මහා කප්පින මහරහතන් වහන්සේ කවුද කියලා. අපි දන්නවා පින්වත්නි අපේ ශාසනයේ 80 මහා ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ චරිත පිළිබඳව කියවෙනකොට විශේෂයෙන් භික්ෂූන් වහන්සේලාට අවවාද අනුශාසනා පවත්වන භික්ෂූන් අතර අග්‍රස්ථානය දැරුවේ මේ මහා කප්පින මහරහතන් වහන්සේ. අපේ බුදුරජාණන් වහන්සේ ලෝකයට අනුකම්පාවෙන් ඒ වගේම අතීත බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ කෘත්‍ය පරිපූර්ණත්වයට පත් කිරීමේ අපේක්ෂාවෙන් අනාගත බුදුරජාණන් වහන්සේලාගේ ශාසන සඳහා අනුග්‍රහය දැක්වීමේ බලාපොරොත්තු වෙනොත් සාංශාරික ගමන තුල වීරයවන්ත පුරුෂයන් විසින් පාරමිතා ගුණධම් පරිපූර්ණත්වයට පත් කරලා මහා පින් සිදු කරලා ප්‍රාර්ථනා කරගෙන ආපු ප්‍රාර්ථනාවන් මේ ජීවිතේ සාක්ෂාත් කරන්නට පරිපූර්ණ කරන්නට උපකාරයක් වශයෙන් උත් අසූ මහා ශ්‍රාවක ශ්‍රාවිකාදී චරිත පිළිබඳවත් ඒ තනතුරු පිළිබඳවත් දේශනා කරලා තිබෙනවා. ඒ අතර භික්ෂුන් වහන්සේලාට අවවාද දෙන යම් භික්ෂුවක් වාසය කරනවාද ඒ ඕවාදක භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ පිරිනැමුවේ මේ මහා කප්පින මහරහතන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ පළවෙනි ධර්ම ග්‍රන්ථයේ ඒකක නිපාතයේ ඒද තග්ගපාලියේ විස්තර කරනවා ඒත දග්ගම් භික්කවේ මම ශාවකානං භික්ඛූනං භික්ඛු ඕවාදකානං යදිදම් මහා කප්පිනෝ යනාදී වශයෙන් මේ මහා කප්පින මහරහතන් වහන්සේට නියත විවරණය පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සිට කල්ප ලක්ෂයක් පාරමිතා පූර්ණණය කරගෙන මේ තනතුර ප්‍රාර්ථනා කරගෙන ආවා වූ කටයුත්ත පරිපූර්ණත්වයට පත් කිරීම සිද්ධ කරනවා. මහා කප්පින මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අවවාද දෙනවා වාගේම යම් ස්ථානයකදී මහා කප්පින මහරහතන් වහන්සේ යම් ධර්ම දේශනාවක් සිද්ධ කරනවා නම් ඒ සෑම ධර්ම දේශනාවක් අවසානයේදීම දහසක් දෙනා රහත් ඵලයට පත් වෙනවා. ඒ වගේම සෝවාන් සකදාගාමි අනාගාමි විවිධ මාර්ග ඵලයන්ට පත් වුණු පිරිසත් තුනුරුවන් සහිත සරණාගමණයට පත් වුණා වූ පිරිසත් උන්වහන්සේගේ අවවාද අනුශාසනා පිළි අරගෙන දාන සීල භාවනාදී ප්‍රතිපදාවන් පරිපූර්ණත්වයට පත් කරලා සුගතිකාමී වෙච්ච සංස්කයාවත් අනන්තයි අප්‍රමාණයි කියලා ධර්මයේ තුල දේශනා කරනවා. මේ විදිහට බැලුවාම අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයට නැත්නම් මේ බුද්ධ ශාසනයට මහා සේවාවක් කරපු මහරහතුන් වහන්සේ කෙනෙක් මහා යතිවරයෙක් තමා මේ මහා කප්පින මහරහතන් වහන්සේ කියලා කියන්නේ. පින්වත්නි අපි මුලින්ම බලමු මේ මහා කප්පින මහරහතන් වහන්සේ මේ තනතුර ප්‍රාර්ථනා කරගෙන පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ විවිධ පින්කම් කළේ කොහොමද කියලා. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කල්ප ලක්ෂයකට පෙර මේ ලෝකේ උත්තර කියලා මහා පින් නැති තරුණයෙක් ගිහිගෙයි නික්මිලා රජසැපින් නික්මිලා මේ ලෝකේ ධර්මයේ සොයන්නට පටන් ගත්තා. ඒ මහා වීරයාණන් පාරමිතා ගුණධම් පූර්ණයට පත් කරලා මාර පරාජය સિદ્ધ කරලා උත්තර බුදුරජාණන් වහන්සේ නමින් ලෞතර සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. නමුත් උන්වහන්සේ ප්‍රතිසන්දි මංගල්ල ප්‍රසව මංගල්ල ආදී කටයුතු සිදු කිරීමේදී මුළු දඹදිව පුරාම ඒ කාලයේ වාසය කරන ලද මිනිසුන්ගේ කටි ප්‍රදේශය ඉන දක්වා නෙළුම් මල් වර්ෂාවක් වැස්ස වූ බැවින් උන්වහන්සේට නම තබනවා උත්තර කුමාරයා කියන නමට නැත්නම් උත්තර බුදුරජාණන් වහන්සේ කියන නමට තව විශේෂ පදයක් එකට එකතු කරලා පදුම උත්තර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කියලා නැත්නම් පදුමුත්තර කුමාරයා කියලා නම් දෙනවා. තොර නෙළුම් මල් වර්ෂාවක් සමග ඉපදිච්ච නිසාත් උන්වහන්සේ බුද්ධත්වයට පත් වූ තැන පටන් පරිණිර්වාණය දක්වා නෙළුම් මල් මතම වැඩ වාසය කරපු නිසාත් උන්වහන්සේට මේ පදුමුත්තර කියන ගෞරවනීය නාමය විවහාර වෙනවා. එක්තරා අවස්ථාවක මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ හංසවති නගරේ වාසය කරනකොට එක්තරා භික්ෂූන් වහන්සේ කෙනෙකුට අනෙකුත් භික්ෂූන් වහන්සේලාට අවවාද අනුශාසනා ලබා දෙන්නවුන් අතර අග්‍රස්ථාන තනතුරු ලබා දෙනවා. මේ කාරණාව දැකපු මේ ඒ ආත්ම භාවයේ මේ මහා කප්පින මහරහතන් වහන්සේ බොහෝම ආසාවක් ඇති කරගන්නවා අනේ මටත් යම්කිසි බුද්ධ ශාසනයක මෙවැනි තනතුරක් ලැබෙනවා නම් කියලා වෙලා. ඒ අනුව මොකද කරන්නේ? උන්වහන්සේ ඒ ආත්ම භාවයේදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේට ආරාධනා කරලා පුරා දවස් 7ක කාල පරාසයක් පදුමුත්තර බුදුරජාණන් වහන්සේට මහා දන් පූජා කරනවා. මහා දන් පූජා කරලා අනතුරුව පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලයේ වැඩ වැදිලා උන්වහන්සේගෙන් අහනවා ස්වාමිනේ භාග්‍යවතුන් වහන්සේ මේත දින 7කට පෙර ඔබ වහන්සේ ඔබ වහන්සේගේ ශාසනයේ එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙකුට ඊට වටිනා තනතුරක් ප්‍රදානය කළා. ඒ තමා සියලු භික්ෂූන් වහන්සේලාට අවවාද අනුශාසනා සපයන භික්ෂූන් අතර අග්‍රස්ථානය ලබා දෙන්නට යෙදුණා. අනේ ස්වාමීනි මමත් කැමති මතු අනාගතයේ පහළ වෙන යම් බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ශාසනේ එවැනි තනතුරක් දරන්නට කියලා ඉල්ලා සිටිනවා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? පදුමුත්තර බුදුරජාණන් වහන්සේ අනාගතංස ඥාණයෙන් පරීක්ෂා කරලා බලනවා මේ මහා වීරයවන්ත ඒවා එීම මහා පින්වන්ත තරුණයාගේ මේ බලාපොරොත්තුව සම්පූර්ණ වෙනවද කියලා. එතකොට දකිනවා මහා කල්ප ලක්ෂයක් ගත වුණු තැන මේ ලෝකයේ ගෞතම නමින් බුදු පියාණන් වහන්සේ කෙනෙක් පහළ වෙනවා. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ නැත්නම් ශාසනයේ මහා කප්පින කියන නමින් මේ සියලු භික්ෂූන් වහන්සේලාට අවවාද අනුශාසනා දෙන භික්ෂූන් අතර අග්‍ර තනතුර, ශ්‍රේෂ්ඨ තනතුර, ජේෂ්ඨ තනතුර ලබනවා කියලා. ඒ කාරණාව නිමිති කරගෙනම පදුමුත්තර බුදුරජාණන් වහන්සේ විසින් ඒ තරුණයාට නියත විවරණ ලබා දෙනවා මතු අනාගතයේ ගෞතම බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ මහා කප්පින කියන නමින් ඔබගේ බලාපොරොත්තුව සම්පූර්ණ කරගන්නවා කියලා. ඒ කාරණා වලින් බොහෝම සන්තෝෂයට පත්වෙච්ච මේ තරුණයා තමන්ගේ නෑතෑ හිතමිත්‍රාදී සියලු දෙනාමත් එකට එකතු කරගෙන බොහෝ පින්කම් සිද්ධ කරනවා. ඒ ශාසනය පුරාම බොහෝ පින්කම් සිද්ධ කරලා ඉවර වෙලා මොකද කරන්නේ? ඒ ජීවිතයෙන් පස්සේ මේ සියලු දෙනාම දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලබනවා. ඒ සියලු දෙනාම දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලැබපු නිසා මේ දෙවි දේවතාවුන් වහන්සේලා විශේෂ නාමයකින් ඒ ආත්ම භාවයේ හඳුන්වනවා. ඒ තමා ඝන දේවපුත්ත කියන නමින් මේ සීලු දෙනාම හැඳින්වීම සිද්ධ කරනවා. මෙන්න මේ විදිහට ඝන දේවපුත්ත කියලා කියන්නේ පිරිසක් එකතු වෙලා එකවර උත්පත්තිය ලැබපු නිසා ඝනයා වශයෙන් නැත්නම් පිරිසක් වශයෙන් උත්පත්තිය ලැබපු නිසා මේ සියලු දෙනාට ඝන දේවපුත්ත කියන නම විවහාර කළා කියලා ධර්මයේ තුල දේශනා කරනවා. කොහොම හරි මේ විදිහට බොහෝ කාලයක් දිව්‍ය ලෝකයේ සැප සම්පත් ලැබපු මේ සියලු දෙනාම කර්මානුරූපීව අබුද්ධෝත්පාද කාලයක නැතිනම් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයේ දකින්නට නැති පසේ බුදුරජාණන් වහන්සේලා පමණක් ලෝකේ වාසය කරන අබුද්ධෝත්පාද කාල පරාසයක නැවතත් දඹදිව උත්පත්තිය ලබනවා. ඒ දඹදිව උත්පත්තිය ලබනකොට මේ සියලු දෙනාම උත්පත්තිය ලබන්නේ සන්නාලී ගමක. නැත්නම් විවිධ අයට විවිධ තනතුරු දරන අයට රජයේ නිලධාරීන්ට විවිධ අයට ඇඳුම් අහලා දෙන ගමක තමයි උත්පත්තිය ලබන්නේ. මේ මහා කප්පින මහරහතන් වහන්සේ ඒ ගමේ ප්‍රධාන ඇඳුම් මසන්නගේ නායකයාගේ පුතා වෙලා උත්පත්තිය ලබනවා. ඒ වගේම මේ දහසක් දෙනා Taman එක පින්කම් කරපු පෙළ ආත්ම භාවයේ දහසක් දෙනා ඒ Tamanගේ ඒ සන්නාලිය ගමේම පවුල්වල උත්පත්තිය ලබනවා. මේ සන්නාලිය ගමේ පවුල් 1000ක් තිබ්බ නිසා එක්කෙනෙක්වත් අඩු වෙන්නෙත් නැතුව වැඩි වෙන්නෙත් නැතුව මේ කුමාරයත් එක්ක නැත්තම් මේ මහා කප්පින මහරහතන් වහන්සේත් සමග ඒ ආත්ම භාවයේ ඒ ගමේ උත්පත්තිය ලබනවා. කොහොම හරි බොහොම වීරිය යොදලා ඒ වගේම වෙහෙස මහන්සි වෙලා ඇඳුම් මහලා ඒ ඇඳුම් විකුණලා මේ ආකාරයෙන් කාලය ගත කරනකොට මේ සන්නාලිය ගමේ ප්‍රධානියාට දාව උත්පත්තිය ලැබපු මේ මහා කප්පින මහරහතන් වහන්සේගේ මව විශාල නුවණක් තිබෙන විශාල පින් බලයක් තියෙන තැනැත්තියක් හැටියට ඇයත් මේ සසර ගමනේ වාසය කරනවා. එක්තරා අවස්ථාවකදී වැහි කාලයේ වස්සාන කාලයේ වස්සසීම සඳහා බලාපොරොත්තු වෙච්ච පසේ බුදුරජාණන් වහන්සේලා දහසක් පමණ මේ දඹදිව පාලනය කරපු බරණැස් නුවර පාලනය කරපු රජුරවන්ට තවත් පසේ බුදුරජාණන් වහන්සේලා 8 දිනේ පණිවිඩකරුවන් හැටියට එවලා උන්වහන්සේලාට වස් වැසීම සඳහා කුටිසෙනසුන් සකස් කරලා දෙන්න කියලා ආරාධනා කරනවා. මෙහෙම ආරාධනා කරන අවස්ථාව වෙනකොට බරණැස් නගරේ රජුරුව වක්මගුල් උත්සවය සඳහා සූදානම් වෙලා තිබේ. පසේ බුදුරජාණන් වහන්සේලා අද දවසේ කුටි සෙනසුන් සකස් කරලා දෙන්න කියලා වැඩම කරා නම් හෙට දවසේ උදෑසනම වප්මගුල් උත්සවයේ කටයුතු සූදානම් කරලා තිබ්බා. ඒ නිසා රජුරුව මොකද කළේ මේ පසේ බුදුරජාණන් වහන්සේලා අට දෙනාට කිව්වා අද දවසේ නම් කිසිම කටයුත්තක් කරන්න පුළුවන් කමක් නැහැ. ඔබ වහන්සේලා පසු අවස්ථාවක රජමාලිගාවට වැඩම කරන්න ඒ අවස්ථාවක මම සලකලා බලලා පුළුවන් උපකාරයක් කරන්නම් කියලා කිව්වා. දැන් මෙතන අපි හොඳට කල්පනා කරන්නට ඕන දෙයක් තියෙනවා. පස්සේ බුදු රජාණන් වහන්සේලාට කුටිසෙනසුන් සකස් කරලා උන්වහන්සේලා වැඩ වාසය කරවල වස්වසවලා සාර මාසයක් උන්වහන්සේලාට අප උපස්ථාන කරන්න අවස්ථාව මේ රජුරවන්ට ලැබුණා නම් සංසාරයේ මොනතරම් අර්ථයක් මේ පින් බලයෙන් සිද්ධ කරගන්න තිබ්බද? නමුත් මේ රජුරවන්ට ලෞකික කටයුතු නිසා ලෞකික කටයුතු වලට ප්‍රධානත්වය ලබා දීම නිසා ඒ මහා පින් බලය නැති කරගන්නට අවස්ථාවක් ලැබුණා. ඉතින් මේ පැත්තෙන් බලනකොට මේ රජුරෝ බොහෝම අවාසනාවන්ත කෙනෙක් පිනෙන් පිරිහුණු කෙනෙක් හැටියට හඳුන්වන්නට පුළුවන්. මේ වගේම තමයි අපේ ජීවිතයේ සමහර අවස්ථාවලදී අපිට බොහෝ පින් සිද්ධ කරගන්න ලැබෙන අවස්ථා තියෙනවා අපේ ඇතම් ඇතම් ලෞකික කටයුතුත් ඇතම් වගකීම් ආදී කටයුතුත් නිසා අපිට මග හැරෙනවා. අන්න එවැනි අවස්ථාවල අපි වඩාත් බුද්ධිමත්ව මේ කාරණා සියල්ලම මනාව කළමනාකරණය කරගෙන කටයුතු කරනවා නම් මේ බරණැස් නුවර රජුරවන්ට වගේ මහා පින් බලයක් නැති කරගත්තු අවාසනාවන්ත මොහොතක් අපේ ජීවිතෙත් අපිට අත් වෙන්නේ නැහැ. ඒක නිසා අපි හැමෝම මේ කාරණා හොඳට ඉගෙන ගැනීමට වෙලා අපේ ජීවිතෙත් මෙවැනි පින් කරගන්න අවස්ථාවක් ලැබෙනකොට ඒ පින්කම සඳහා මූලිකත්වයේ ලබා දීලා අනෙකුත් කටයුතු සඳහා දෙවන තුන්වන අවස්ථාව ලබා දීලා ඒ කටයුතු સિદ્ધ කරන්නට උත්සාහවත් වෙනවා නම් අපිටත් සංසාරේ බොහෝම සුවසේ ගමන් කරන්න වාගේම සුවසේ ධර්මය අවබෝධ කරන්නට අවශ්‍ය කාරණා සම්පූර්ණ කරගන්නට පුළුවන්. ඉතින් මේ කාරණාව කිව්වේ අපි දකිනවා සමාජයේ බොහෝ අවස්ථාවල Tamanගේ විවිධ විවිධ රාජකාරී නිසා සමහර අවස්ථාවලදී මහා පින්කම් සිදු කරගන්නට අවස්ථාව සැලසුණත් ඒ පින්තුන්ට පෙර සංසාරයේ පින් බලය අඩු නිසා දෝ නැවත නැවත පින් සිදු කරගන්නට එවැනි අවස්ථා මගහැරී යන කාරණා අපි බොහෝ විට දැකලා තිබෙනවා. දැන් මොකද කරන්නේ මේ පසේ බුදුරජාණන් වහන්සේලා අට දෙනා මේ රාජ්‍යරුව විසින් ප්‍රතික්ෂේප කරාට පස්සේ අපට කුටි සෙනසුන් සකස් කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් කියලා වෙලා ඒ බලාපොරොත්තුවෙන් නැවත හිමාලයට වැඩම කරන බලාපොරොත්තුවෙන් අර පසේ බුදුරජාණන් වහන්සේලා දහසක් දෙනා දකින බලාපොරොත්තුවෙන් රජමාලිගාවෙන් ඉවත් වෙලා එක්තරා මාර්ගයක වැඩම කරන්නට යෙදුණා. මෙන්න මෙහෙම එක්තරා මාර්ගයක වැඩම කරනකොට උන්වහන්සේලා මේ සන්නාලිය ගම හරහා තිබෙන මාර්ගයක් හරහා තමයි ගමන් කරන්නට යෙදලා තිබෙන්නේ. ඉතින් උන්වහන්සේලා අට දෙනා මොකද කරන්නේ? මේ මාර්ගයේ ඔස්සේ නැවත වෙන දවසක ඇවිල්ලා රජුරවන්ට මේ කාරණා මතක් කරනවා කුටිසෙනසුන් සකස් කරගන්නට ඕනේ කියලා මතක් කරනවා කියලා මේ බලාපොරොත්තු යනකොට මේ සන්නාලිය ගමේ ප්‍රධානයාගේ භාර්යාව නැත්නම් ඒ ආත්ම භාවයේ මහා කප්පින මහරහතන් වහන්සේගේ මව යම් කටයුත්තක් සඳහා ඒ මාර්ගයෙන් ගමන් කරමින් සිටියා. මේ පසේ බුදුරජාණන් වහන්සේලා දැක්කට පස්සේ මොකද කරන්නේ මේ සන්නාලිය ගමේ ප්‍රධානය නැත්නම් මේ මහා කප්පින මහරහතන් වහන්සේගේ මව කල්පනා කරනවා කාලෙකින් පසේ බුදුරජාණන් වහන්සේලා දකින්න ලැබෙන්නේ. උන්වහන්සේලා පින්ඩපාතයේ වැඩියද නැතිනම් වෙනත් අවශ්‍යතාවයක් බලා සම්පූර්ණ කරගැනීමේ බලාපොරොත්තු වෙන වැඩම කරාද කියලා දන්නේ නැහැ. ඒක නිසා උන්වහන්සේලා සමීපයට ගිහිල්ලා විමසලා බලන්න ඕන කියලා ඉවර වෙලා මොකද කළේ උන්වහන්සේලාගේ ඉදිරියට ගමන් කරලා උන්වහන්සේලාට මාර්ගයේදීම පසඟ පිහිටුවල වන්දනා කරා. වන්දනා කරලා පසඟ පිහිටුවා වැඩවා වැඩ සිටියදීම උන්වහන්සේලාගෙන් ඇසුව ස්වාමීනි බුදුරජාණන් වහන්සේලා කොහෙද වඩින්නේ? වහන්සේලාට දානය බලාපොරොත්තු වෙන්ද නැත්නම් වෙනත් කටයුත්තක් බලාපොරොත්තු වෙන්ද මේ වැඩම කරන්න කියලා ඉවරලා අහනවා. එතකොට මේ පසේ බුදුරජාණන් වහන්සේලා මේ තැනැත්තියට සියලු තොරතුරු පිළිබඳව දැන්වීම සිද්ධ කරනවා. දැන්වීම සිද්ධ කරපු ගමන් ඇය නැවතත් පසක පිහිටුවල වන්දනා කරලා මේ පසේ බුදුරජාණන් වහන්සේලාට ආරාධනා කරනවා ස්වාමීනි ඔබ වහන්සේලාට වස්වැසීම සඳහා කුටිසෙනසුන් සකස් කරලා දෙන්න මට පුළුවන්. අපේ ගමේ ඔක්කොම ගෙවල් 1000ක් තිබෙනවා. එතකොට ඔබ වහන්සේලා එක් අයෙක් එක් නිවසක භාරකාරත්වයේ යටතේ අධීක්ෂණයේ යටතේ වහන්සේලාට කුටි සකස් කරලා දෙන්න, දානමාන කටයුතු සකස් කරලා දෙන්න, සාර මාසයක් ඔබ වහන්සේලාට උපස්ථාන කරන්න අපට පුළුවන්. ඉතා පහසු කටයුත්තක්. ඒ නිසා ස්වාමීනි මහා කරුණාවෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් හෙට දවසේ පසේ බුදුරජාණන් වහන්සේලා දහසක් දෙනාම අපේ ගමට පින්ඩපාතේ වඩින්නට කියලා පැවරීම සිද්ධ කරනවා. ඉතින් පස්සේ බුදුරජාණන් වහන්සේලා අට දෙනා ඒ ආරාධනාව පිළි අරගෙන පසුව මොකද කරන්නේ? අනිකුත් පස්සේ බුදూరు හමු වෙලා උන්වහන්සේලාට මේ කාරණා පිළිබඳව කියනවා. ඉතින් වස් වැසීම සඳහා ආරාධනාවකුත් සිදු කරලා නොතිබ්බ නිසා උන්වහන්සේලා ආරාධනාවක් භාර අරගෙනත් නොතිබ්බ නිසා මේ සන්නාලිය ගමේ ප්‍රධාන තැනැත්තියගේ ආරාධනාව පිළි අර ගන්නවා. ඇය මොකද කරන්නේ යන කටයුත්ත එහෙම්මම පසෙක තබලා වහා තමන්ගේ ගමට යනවා. ගමට ගිහිල්ලා ගයක් ගයක් ගයක් පාසා කියනවා මම හෙට දවසේ පසේ බුදුරජාණන් වහන්සේලා දහසක් දෙනෙකුට පින්ඩපාතේ පූජ කරන්න පොරොන්දු වුණා. අපේ ගමේ නිවාස 1000ක් තිබෙනවා. ගෙවල් 1000ක් තිබෙනවා. ඒ නිසා එක ගෙදරකින් එක පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දානය සකස් කරන්න කියලා මමත් දානයක් බාර ගන්නවා කියලා මේ ගමේ ඔක්කොම පිරිස එකට එකතු වෙලා මොකද කරන්නේ සාමූහිකව මේ දානය බාර ගන්නවා. ඉතින් පහවදා මේගොල්ලෝ ඉතාමත් ප්‍රණීත ලෙස කැපසරු ආකාරයෙන් දානය පිළියෙල කරලා උන්වහන්සේලාට අවශ්‍ය කරන වඩා හිඳුවන්නට උන්වහන්සේලාට ආසනාදිය පිළියෙල කරලා උන්වහන්සේලාගේ දානේ වැළඳීම සඳහා අවශ්‍ය කරන අනෙකුත් සියලු කටයුතු සම්පාදනය කරනවා. සුදුසු අවස්ථාවේදී පසේ බුදුරජාණන් වහන්සේලා මේ ගමට වැඩම කරනවා. වැඩම කරාට පස්සේ මොකද වෙන්නේ? මේ අය ආරාධනා කරලා බොහෝම ආදරයෙන් ගෞරවයෙන් උන්වහන්සේලාට දන් දෙනවා. දන් පූජා කරාට පස්සේ මොකද කරන්නේ? මේ සියලු දෙනාම විශේෂයෙන් බොහෝම ප්‍රසාදයටපත් වෙනවා මේ පසේ බුදුරජාණන් වහන්සේලා දැකලා. අන්න ඒ අවස්ථාවේ මේ ගමේ මේ ප්‍රධාන පවුලේ සියලු දෙනාම මේ හැම gederakatම දැන්වීම සිද්ධ කරනවා පසේ බුදුරජාණන් වහන්සේලාට කුටිය බැගින් සකස් කරන්නට ඕනේ කුටි දහසක් සකස් කරන්නට ඕනේ අපේ හැම gederකින්ම එක පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට එක කුටිය බැගිනොත් මේ වැසි සාර මාසයේ පුරාම පසේ බුදුරජාණන් වහන්සේලා මේ ගමේ වස්වාසය කරවලා උන්වහන්සේලාට අප උපස්ථාන කිරීමත් සිද්ධ කරන්නට ඕනේ කියලා හැමෝම කතා කරගන්න. කතා කරගෙන හැමෝම මේ කාරණාවට බොහොම සන්තෝෂ වුණාට පස්සේ අර පසේ බුදුරජාණන් වහන්සේලා සමීපයට ගිහිල්ලා පසක පිහිටවලා උන්වහන්සේලාට ආරාධනා කරනවා ස්වාමීනි වස්සාර මාසයේ ඔබ වහන්සේලා අපට අනුකම්පාවෙන් අප සකස් කරලා දෙන කුටි සෙනසුන්වල වැඩ වාසය කරන්නට කියලා. ඉතින් ඒ වෙනකොට ආරාධනාවක් බාර අරගෙනත් නොතිබ්බ නිසා මේ අය බොහොම ශ්‍රද්ධාවෙන් කටයුතු කරනවා කියලා දැකපු නිසාත් මේ පසේ බුදුරජාණන් වහන්සේලා මොකද කරන්නේ මේ ආරාධනාව පිළිගන්නවා. එදාම සියලු දෙනාම එකට එකතු වෙලා Tamanගේ අනිකුත් වැඩපළ සියල්ලම නවත්තලා ඉවර වෙලා ගමේ එක්තරා ප්‍රදේශයක කුටි සෙනසුන් 1000ක් සකස් කරනවා. 1000ක් සකස් කරලා පහවදා වස්සසීමේ බලාපොරොත්තුෙන් මේ පසේ බුදුරජාණන් වහන්සේලා වැඩම කරාට පස්සේ තම තමන් එක් එක් පසේ බුදුරජාණන් වහන්සේ බැගින් වඩමවාගෙන තම තමන් සකස් කරන ලද කුටිසෙනසුන් වලට වඩමවාගෙන ගිහිල්ලා උන්වහන්සේලාට ඒ කුටි පූජා කරලා ඒ වගේම උන්වහන්සේලාට තම තමන් පුද්ගලිකව ආරාධනා කරනවා ඒ ඒ කුටිවල වාසය කරන්න මේ මාස 4ක කාල පරාසය තුල අපි ඔබ වහන්සේලාට අපෝපස්ථාන කරනවා කියලා. මෙහෙම පුරා මාස 4ක කාල පරාසයක් අපෝපස්ථාන කරපු මේ ගමේ සේලු දෙනාම වස්වසල අවසන් වුණාට පස්සේ මහා දානමය පින්කමක් සිද්ධ කරනවා. සිද්ධ කරලා සියලුම පසේ බුදුරජාණන් වහන්සේලාට එක් බුදුරජාණන් වහන්සේ කෙනෙකුට තුන් සිවුර බැගින් තුන් සිවුරු කට්ටල 1000ක් සකස් කරලා. මොකද මේගොල්ලෝ රෙදි විය නැයිනේ, මහාන කර නැයිනේ. ඒක නිසා Tamanගෙම අතින් සිවුරු පිරිකර දහසක් තුන් සිවුරු දහසක් සකස් කරලිවර වෙලා මේ පසේ බුදුරජාණන් වහන්සේලාට පූජ කරනවා. පූජා කරලා වැස්සැසීමේ කටයුතු සියල්ලම අවසන් කරලා උන්වහන්සේලාත් මේ අයට අවශ්‍ය පුණ්‍යානුමෝදනා කටයුතු සිද්ධ කරලා නැවත හිමාලයට වැඩම කරනවා. මෙහෙම පසේ බුදුරජාණන් වහන්සේලා කෙරෙහි ප්‍රසාදයට පත්වෙච්ච මේ පිරිස තව තවත් තව තවත් පින් කටයුතු කරලා ඒ ජීවිතයේ අවසාන භාගයේදී තවතිසා දිව්‍ය ලෝකයේ මේ දහසක් දෙනාම උත්පත්තිය ලබනවා. නැවතත් සියලු දෙනාම එකට එකතු වෙලා පින් කරලා දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලැබපු නිසා මේ අය ඝන දේවපුත්ත කියන විවහාරයෙන්ම විවහාර කරනවා. මෙන්න මේ විදිහට දිව්‍ය ලෝක ඉහළ පහළ වශයෙන් මේ පින් බලයෙන් දිව්‍ය ලෝක වලම සැරිසරපු මේ සියලු දෙනාම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී බරණැස උත්පත්තිය ලබනවා. බරණැස ප්‍රධාන නිවසේ නැත්නම් ඒ බරණැස පාලනය කරන ප්‍රධාන නිවසක බරණැස ඒ වෙනකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ විහාරයට ආසන්න ප්‍රදේශයක මේ සියලු දෙනාම උත්පත්තිය ලබනවා. මේ සියලු දෙනාම උත්පත්තිය ලබනකොට අර පෙර ගමේ ප්‍රධානීන් ඒ ගමේ ප්‍රධානීන්ගේ පවුල්වල ප්‍රධාන දරුවන් හැටියටත් ඒ වාගේම පසු අනෙකුත් සියලුම දෙනා ඒ ගමේ අනෙකුත් ප්‍රධානීන්ගේ සහ ප්‍රභූවරුන්ගේ පවුල්වල උත්පත්තිය ලබනවා. මේ විදිහට කටයුතු කරන සියලු දෙනාම කාලයක් යනකොට මේ අයට අහන්න ලැබෙනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉන්නවා කියලා. ඉතින් පොඩි කාලේ ඉඳන්ම මේගොල්ලන්ගේ පවුල්වල සියලු දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් පින්කම් කරපු නිසාත් මේ අයට බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ ඇසුරු කරලා නිරන්තරයෙන් පුරුදු නිසා මේ අය මොකද කරන්නේ පුංචි කාලයේ ඉඳන්ම බුදුරජාණන් වහන්සේ දකින්න යන්න ඒ වගේම තුනුරුවන් ඇසුරු කරන්න පුරුද්දක් ඇති කරගන්නවා. මෙහෙම එක්තරා අවස්ථාවක මේ දහසක් දෙනාම එකට එකතු වෙලා මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරපු විහාරස්ථානයට ගමන් කරනවා. ගමන් කරපු අවස්ථාවක විහාරස්ථානයට ඇතුල් වෙනවත් එක්කම විහාර භූමියට ඇතුල් වෙනවත් එක්කම අකාලේ මහා වර්ෂාවක් හටගන්නවා. ඒ මහා වර්ෂාවක් හටගත්තු නිසා මේ මේ ඒත් එක් පන්සලේ වාසය කරපු විහාරයේ වාසය කරපු තමන් දන්න භික්ෂූන් වහන්සේලා සහිත විවිධ දායකකාරකාදී පින්නතුන් තමන්ට යම් වහලයක් යටට ගිහිල්ලා වැස්සෙන් බේරෙන්න පුළුවන්ද යම් භික්ෂූන් වහන්සේ කෙනෙකුගේ කුටියක් සමීපයට ගිහිල්ලා ආරක්ෂා වෙන්න පුළුවන්ද අර පන්සලේ හිටපු සියලු දෙනාම ඒ ඒ ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරනවා දැන් මේ අයට විශේෂයෙන් ඒ විහාරස්ථානයේ බොහෝම කුලපග භික්ෂූන් වහන්සේලා නොසිටි නිසාත් ඒ වගේම දන්නා කියන අනෙක් අය නොසිටි නිසාත් මේ අයට සිද්ධ වෙනවා අර විහාරයේ එක්තරා තැනක නැත්නම් මේ විහාර පරිසරයේ එක්තරා තැනක මේ දහසක් දෙනාටම වර්ෂාවේ තෙමෙන. පස්සේ මේ නායකයා නැත්නම් මහා කප්පින මහරහතන් වහන්සේ කල්පනා කරනවා අපිට කුලපග භික්ෂූන් වහන්සේලා නැති නිසා අපි විහාරස්ථානය තුල විශේෂයෙන් පින්කම් කරලා නැති නිසා මේ විහාරස්ථානය තුල අපි අසරණ භාවයටපත් වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේටත් මහා සංඝ රත්නයටත් අපි කුළුපග දායක පිරිසක් වෙන්නට ඕනේ. ඒ සඳහා පින්කමක් කරන්නට ඕනේ. අපිට මේ වර්ෂාවේ තෙමෙන්න සිද්ධ වුණේ අපි කුටිසනසුන් ආදී දේවල් පූජා කරලා අඩු නිසා වෙන්නේ නැති. මේ විදිහට කල්පනා කරලා ඒ සියලු දෙනාගේම ප්‍රධානිය කහවණු 1000කුත් අනෙක් සියලු දෙනාම කහවණු 500කුත් ඔවුන්ගේ භාර්යාවරු කහවණු 250ක් වශයෙන්ුත් මුදල් යොදලා කුළු ගෙවල් 1000කින් යුක්ත නැත්නම් කාමර 1000කින් යුක්ත විශාල පිරිවෙනක් කරන්නට පටන් ගත්තා. මෙහෙම විශාල පිරිවෙනක් කරගෙන යනකොට අතරමඟදී මේගොල්ලන්ට මුදල් මදි වෙනවා. මුදල් මදි වුණාට පස්සේ මේගොල්ලෝ මොකද කරන්නේ? මේ අය මේ වෙනකොට යොදපු මුදලෙන් භාගය බැගින් නැවතත් මුදල් එකතු කරලා ඉවර වෙලා මේ විහාර කර්මාන්තේ නැත්තම් පිරිවෙන් කර්මාන්තේ කටයුතු අවසන් කරනවා. අවසන් කරලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සහිත මහා රහතුන් වහන්සේලා 20000කට ආරාධනා කරලා අර විහාරස්ථානයේ නැත්තම් පිරිවෙනේ මහා දානමය පින්කමක් සිද්ධ කරනවා. සිද්ධ අවසානයේ උන්වහන්සේලාට තුන් සිවුරු පූජා කරලා උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා අනුව මේ පිරිවෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට පූජා කිරීම සිද්ධ කරනවා. මෙන්න මේ අවස්ථාවේදී මේ ප්‍රධාන ගෘහපතියාගේ භාර්යාව වෙච්ච නැත්නම් මේ මහා කප්පින මහරහතන් වහන්සේගේ භාර්යාව වෙච්ච අනෝජා දේවිය ඒ ආත්ම භාවයේත් ඔහුගේම භාර්යාව බවට පත් වෙලා තිබ්බා. ඇය කල්පනා කරනවා මේ සියලු දෙනාම තුන් සිවුරු පූජා කරා. ඒ වගේම කුටිසෙනසුන් පූජා කරා සංඝසතුව පූජා කරා. නමුත් අපි ප්‍රධානීන් හැටියට කටයුතු කරනකොට පින්කම් කරනකොට මේ අනෙක් අයට වඩා විශේෂයෙන් වෙනත් පින්කමක් සිද්ධ කරගන්නට ඕනේ. මෙහෙම කල්පනා කරලා ඉවරලා ඇය මොකද කළේ? ආසන්නයේ තිබෙන ඇයගේ නිවස ආසන්නයේ තියෙන රන්වන් පාටින් බබලන අනෝජා ගහක අනෝජා මල් රාශියක් කොළ ඉති සහිතව කඩාගෙන විශාල පැසක දාගෙන ඉවට වෙලා ඒ වගේම රන්වන් පාටින්ම යුක්ත රන්වන් වස්ත්‍රයකින් තුන් සිවුරක් සකස් කරනවා බුදුරජාණන් වහන්සේට කාශ්‍යප බුදුරජාණන් වහන්සේට. එහෙම පූජා එහෙම සකස් කරගෙන ඉවර වෙලා පූජා කරන බලාපොරොත්තුවෙන් පැමිණිලා භාග්‍යවතුන් වහන්සේ බණ කියන ධර්මාසනයේ වටා අර අනෝජමල් හරිය ලස්සනට ඇතිරීම සිද්ධ කරනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න වැඩම කරාට පස්සේ උන්වහන්සේගේ සිරිපතුල් මත Taman සකස් කරගෙන ආපු රන්වන් පාටින් දිලිසෙන රන් වස්ත්‍රය නැත්නම් රන් සිවුරු උන්වහන්සේගේ පාදමූලයේ තැබීම සිද්ධ කරනවා. සිද්ධ කරලා උන්වහන්සේ ධර්මදේශනා සිදු කරලා අවසන් වුණාට පස්සේ නැවතත් වන්දනා කරලා ප්‍රාර්ථනා කරනවා ස්වාමීනි මම ඔබ වහන්සේගේ ධර්මාසනයේ වටා අනෝජා මල් ඇතිරීම සිද්ධ කළා. ඒ වගේම අනෝජා මලේ වර්ණයට සමාන පරිද්දෙන්ම රන්වන් වර්ණයෙන් යුක්ත වන ආකාරයෙන්ම මම ඔබ වහන්සේට තුන් සිවුරකුත් පූජා කරා. ස්වාමිනී මේ අතිරේක පූජා වෙනොත් අප විසින් කුටිසෙනසුන් සකස් කරලා පිරිවෙන සකස් කරලා පූජා කිරීමේ පිනෙනොත් මෙතෙන් සිට යම් ආත්ම භාවයක මම නිවන් දකිනවද ඒ තා කාලයක් මට අනෝජා කියන නමම ලැබේවා. අනෝජා මල් යම් ආකාරයකින් රන්වන් පාටින් බබලනවද එසේම ස්වාමීනි මාගේ ශරීරයෙන් රන්වන් ආලෝක ධාරා නැත්තම් මාගේ ශරීරයේ චවි වර්ණය රන්වන් ආලෝක ධාරා විහිදන්නෙක් වේවා කියලා ඉවර වෙලා ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේත් ඇයට ආශිර්වාද කරනවා. ඒගේ ප්‍රාර්ථනා සරපකාරයෙන් සාර්ථක වේවා කියලා මේ විදිහට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය විශාල ලෙස පින් සිද්ධ කරලා නැවතත් මේ සියලු දෙනාම දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලබනවා. දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලැබලා මේ සියලු දෙනාම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය නැත්නම් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේදී කුක්කුටවතී කියන නගරේ මහා කප්පින කියන රජුරෝ වෙලා නැත්නම් මහා කප්පින කුමාරයා වශයෙන් උත්පත්තිය ලැබෙනවා. අර සියලු දෙනාම එකට එකතු වෙලා පින් කරපු පිනෙනොත් ඒ වගේම සියලු දෙනාම අනෝජා මල් පූජා කිරීමේ පිනෙනොත් මේ මහා කප්පින මහරහතන් වහන්සේගේ ශරීරය රන්වන් පාටින් බබලනවා. ආරෝහ පරිණාහි දේහ සම්පත්තියකට සමාන කියන ඒ උත්පත්ති අවස්ථාවට සුදුසු ආකාරයේ ඊතා අලංකාර රූප සම්පත්තියකින් යුක්ත වෙනවා. ඒ වගේම ඇයත් සමග පින් කරලා මේ විදිහට අනෝජා මල් පූජ කරපු තැනැත්තිය මදු රට සාගල රජුරුවන්ගේ දියණිය වෙලා උත්පත්තිය ලබනවා. හරියට අනෝජා මල් වලින් කරලා විශාල මල් වඩමක් නැත්නම් විශාල මල් තොරණක් ගෙනල්ලා තිබ්බා වගේ උත්පත්ති දවසේම ඇගේ ශරීරයෙන් රණවන් ආලෝක ධාරා විහිදෙන්නට පටන් ගන්නවා. ඒ නිසා නම් තියෙන දවසේදී සියලු දෙනාම එකතු වෙලා අනෝජා මල්වල වර්ණයෙන් යුක්ත නිසා ඇයට අනෝජා කියන නම විවහාර කරනවා. නැත්නම් අනෝජා දේවී කියන නම විවහාර කරනවා. කොහොම හරි මහා කප්පින රජුරුව සුදුසු කාලයට පැමිණිලා විවාහ වෙනවා. මේ අනෝජා දේවියත් සමග විවාහ වෙනවා. මේ විදිහට විවාහ වෙනකොට මේ අයත් එක්කම පින් කරපු අනිකොත් සියලු දෙනාමත් ඒ රටේ උසස් පවුල්වල උත්පත්තිය ලබනවා. මේ සියලු දෙනාම රජුරෝ එකට එකතු කරලිවිලා මේ සියලු දෙනාටම රාජ්‍ය අනුග්‍රහයෙන් සියලු සැලකීම් සිද්ධ කිරීම සිද්ධ කරනවා. කුඩා කාලයේ ඉඳන්ම රාජ්‍ය අනුග්‍රහයෙන් සියලු සැප සම්පත් සලසා දීම සිද්ධ කරනවා. කොහොම හරි මේ විදිහට කාලයක් යනකොට මේ මහා කප්පින කුමාරයා රජ්ජුරුව ප්‍රධාන රජ්ජුරුව බවට පත් වෙනවා. තමන්ගේ පියා මරණයට පත් වීමෙන් පසුව ඒ වගේම තමන් සමග එකට උත්පත්ති ලැබපු අනෙකුත් 999ක් තරුණයෝ මේ රජ්ජුරුව පිරිවරා ගන්නවා. හරියට මහා රජවරු සේනාවක් යම් ගමනක් ගමන් කරනවා වගේ මේ රජ්ජුරුව පිරිවරාගෙන මේ දහසක පමණ සීලු දෙනාමත් රජ්ජුරුව යන යන යන යන තැන රජ්ජුරුව කරන කරන සීලු කටයුතු ඒ අනුව සිද්ධ කිරීම සිද්ධ වෙනවා. කොහොම හරි මේ රජුරවන්ට විශේෂ අශ්වය පස් දෙනෙක් හිටියා. ඒ තමයි වාල වාල වාහන පුප්ප පුප්ප වාහන සුපත්ත කියන අශ්වය පස් දෙනා. යම් ගමනක් යනකොට අසුන් පිට ගමන් කරනවා නම් මේ මහා කප්පින කියන රජුරුව සුපත්ත කියන අසු පිටේ තමා ගමන් කරන්නේ. එතකොට අනෙක් සියලු දෙනා විශේෂයෙන් පණිවිඩ අරගෙන යන අය, ලියුම් අරගෙන යන අය ඒ වගේම රජුරවන්ට පණිවිඩ කියනු ලබන ඒ තැනැත්තන් ඉතුරු අශ්වය හතර දෙනා පිරිවරාගෙන රජුරවන්ව පිරිවරා ගන්නවා. ඒ වගේම ඇතුන් පිට යනවා නම් ඔටුන්නේ පමණයි වෙනස තියෙන්නේ රජුරෝ ඔටුන්න දමා ගැනීම සිද්ධ කරනවා අනෙක් Taman සමග උත්පත්ති ලැබපු සියලු දෙනාම ඔටුන්න රහිතව යම් රජ කෙනෙක් විශේෂයෙන් බැබලෙනවද විශේෂයෙන් යම් වස්ත්‍රාභරණයක් පරිහරණය කරනවද ඒ ආකාරයෙන්ම සැරසිලා රජුට පිරිවර වශයෙන් ගමන් කිරීම සිද්ධ කරනවා. මේ රජුරු හරීම පින් නැති කෙනෙක්. පෙර සංසාරේ හොඳට පින් කරපු කෙනෙක්. මේ රජුරුවන්ගේ නුවණට නුවණට වැටහෙනවා අනේ මට මේ කාලේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් දකින්නට පුළුවන් නම් ඒ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසන්නට පුළුවන් නම් ඒ ධර්මය අවබෝධ කරන්න පුළුවන් නම් කියලා අවස්ථාවක් නැත්තම් සිතවිල්ලක් ඇති වෙනවා. හරියට දහම්සොඬ ජාතකයේ බෝධිසත්වයන් වහන්සේට ඇති වුණා වගේ මේ සිතවිල්ල ඇති වුණාට පස්සේ මොකද කරන්නේ? රාජ්‍යරෝ දහසින් බැඳි පියල්ලක් අරගෙන ඉවර වෙලා කහවණු දහසක පොදියක් අරගෙන සියලු වස්ත්‍රාභරණයෙන් ඉතා ලස්සනට සැරසූ ආශ්වාරෝහකෙක්ට මේ මුදල් ලබා දීලා දවසට යොදුන යොදුන් දෙක යොදුන් පහ යොදුන් 10 මේ ආදී වශයෙන් යම් දුර ප්‍රමාණයක් සියලු දිශාවන්ට අශ්වාරෝහකයෝ පිටත් කරලා යවනවා. ඒ පිටත් කරලා යවන්නේ කාගෙන් හරි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා කියලා දැනගන්න ලැබුණොත් මේ කහවණු දහසක තයාගේ ඔහුට දීලා ඒ පණිවිඩය කොහෙද බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්නේ කියලා මට ඇවිල්ලා කියන්න කියලා. කාලයක් මේ විදිහට කටයුතු කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වුණා කියලා කප්පින රජුරවන්ට දැනගන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් එක්තරා දවසක නගර ප්‍රදර්ශනාවේ යෙදෙනකොට මහා කප්පින රජුරෝ ඇතු පිටින් එනකොට වෙලෙන්දු රාශියක් ඈත ඉඳන් පැමිණෙනවා දකිනවා. මේගොල්ලෝ බොහෝම වෙහෙසටපත් වෙලා බොහෝම පීඩාකාරී ලෙස නැත්නම් ඊටාම දුර්වලතාවයටපත් වෙලා බොහොම වෙහෙසකින් යුක්තව එනවා දැකපු රජුරෝ තමන්ගේ නගර ප්‍රදක්ෂිනාව නතර කරලා මෙයාත් එක්ක සාකච්ඡා කරනවා. මෙයාත් එක්ක සාකච්ඡා කරන්න පටන් ගත්තට පස්සේ දැනගන්නවා ලෝකයේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා තිබෙනවා. විසි යොදුනක් දුරින් නැත්නම් සැතපුම් 320ක් දුරින් බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරනවා කියලා මේ අය දැනගන්න. දැනගත්තට පස්සේ ඒ අවස්ථාවේම රජ්ජුරුව දොහොත් මුදුනේ තබාගෙන වැඳගෙන බුද්ධ රත්නය ලෝකයේ පහළ වුණාද කියලා අහනවා. එතකොට කියනවා එහෙමයි රජතුමනි කියලා. එහෙමයි රජතුමනි කියූ ගමන් සාදුකාර පවත්වලා ඔබ මට ඊට ශ්‍රේෂ්ඨ වචනයක් අසන්නට සැලැස්සුවා. ඒ තමා බුද්ධ කියන නාමය ඒ බුද්ධ කියන නාමයට මන් රහව රන් කහවණු ලක්ෂයක් ඔබට ත්‍යාග වශයෙන් දෙනවා කියලා කියනවා. තවත් විශේෂ පණිවිඩයක් තිබෙනවද කියලා අහනවා. එතකොට කියනවා ධර්ම රත්නයත් ලෝකේ පහළ වුණා, සංඝ රත්නයත් ලෝකේ පහළ වුණා කියනකොට ඒ ඒ රත්නයන්ට කහවණු ලක්ෂය බැගින් කහවණු ලක්ෂ තුනක් ලබා දෙනවා කියලා තමන්ගේ නලල්පට ගලවල ඉවර වෙලා නලල්පටේ ලියවනවා. ලියලා මේ අයට දෙනවා මේක ගිහිල්ලා රජවාසලේ අනෝජා දේවී කියලා මගේ බිසව ඉන්නවා මගේ බිසවට දෙන්න. මම නැවත රජවාසලට ගමන් කරන්නේ නැහැ මම මේ අවස්ථාවේම ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැවිදි වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා Taman සමග සිටි අනික් අයගෙන් අහනවා අහනකොට එයයි කියනවා ස්වාමිනිය ඔබ වහන්සේ පැවිදි වෙනවා නම් අපි මොකටද ගිහි ජීවිතයක් ගත කරන්නේ අපිත් පැවිදි වෙනවා කියලා මේ සියලු දෙනාම සියලු සම්පත් අතහැරලා බුදුරජාණන් වහන්සේ සොයාගෙන පැමිණෙනවා බුදුරජාණන් වහන්සේ සොයාගෙන පැමිණෙනකොට ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වාසය කළේ මොවුන් එන මාර්ගයේ ඡන්ද භාග කියන නමින් හඳුන්වන ගංගාවේ ගංගා තීරයේ එක්තරා නුග ගසක් සමීපයේ බුදුරජාණන් වහන්සේ සවනක් ගන බුදුරැස් විහිදුවමින් වැඩ වාසය කරනවා. රජුරෝ මේ විදිහට එනකොට මේ ඡන්ද භාග කියන නැත්නම් චන්ද්‍ර භාග කියන ගඟට පැමිණෙන්නට කලින් අරවච්චා කියන ගඟ සමීපයට පැමිණෙනවා. ඇවිල් ඉවර වෙලා මේ රාජපුරුෂයන්ගෙන් අහනවා මේ ගමේ මේ ගඟේ නම මොකද්ද? එතකොට කියනවා අරවච්චා ගඟ කියලා. මේ ගඟ කොච්චර පළලද? කොච්චර ගැඹුරුද කියලා අහනවා. එතකොට කියනවා ගව්වක් නැත්නම් සැතපුම් හතරක් විතර ගැඹුරු වෙනවා. ගව් දෙකක් සැතපුම් අටක් විතර මේ ගඟ පළල වෙනවා කියලා කියනවා. ඊට පස්සේ අහනවා මේ ගඟෙන් එතර වෙන්න යම් පාරුවක් හෝ ඔරුවක් හෝ යම්කිසි දෙයක් තියනවාද කියලා. ඒතකොට කියනවා නෑ ස්වාමීනි මේ ගඟ බොහෝම සැර නිසා එවැනි දෙයක් භාවිතා වෙන්නේ නැහැ කියලා. අන්න ඒ අවස්ථාවේ රජුරෝ සත්‍යක්‍රියාවක් කරනවා මගේ ගමන මගේ රජකම අත්හැරීම ලාමක කටයුත්තක් නෙමෙයි දුර්වල කටයුත්තක් නෙමෙයි මම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හිතේ එකම චිත්ත ප්‍රසාදයෙන් මේ ආකාරයෙන් මම රජකම අත්හැරලා බුදුරජාණන් වහන්සේ සොයාගෙන පැමිණි බව සත්‍යයක් නම් මේ දිය කඳ මට දිය කඳ නොවේවා දිය කඳ වෙන් වෙලා මට හොඳට මේ ගංගාව හරහා බුදුරජාණන් වහන්සේ සොයාගෙන ගමන් කරන්න හැකියාව ලැබේවා කියලා. සත්‍යක්‍රියාව කරලා Tamanගේ ඇතා ඒ ගංගාවට මෙහෙයවනවත් සමගම අර බුදුගුණ නිමිති කරගෙන කළා වූ සත්‍යක්‍රියාවේ ආනුභව බලයෙන් ගඟ සම්පූර්ණයෙන්ම දෙබෑ වෙලා ගඟේ පත්ල මතු වෙලා පත්ල මතු පිටින් මේ සියලු දෙනාටම ගමන් කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. මේ විදිහට මේ අය සියලු දෙනාම ගංගා තුනක් පසු කරනවා. එහි අවසාන ගඟ තමයි මේ චන්ද්‍රභාගා කියන ගඟ. මේ චන්ද්‍රභාග කියන ගඟ පසු කරනවත් සමග දකිනවා ඒ ගඟ සමීපේ ඉවුරු සමීපේ බුදුරැස් විහිදුවමින් පොකුරු කැට ආකාරයෙන් බුදුරැස් විහිදුවමින් යම් විශාල ආලෝක ධාරාවක් විහිදෙනවා දකින්නවා විවිධ වර්ණයන්ගෙන් යුක්ත ආලෝක ධාරාවක්. එතනදී කියනවා පින්වත්නි පොකුරු ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ බුදුරැස් විහිදුණා කියලා. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේලාගේ බුදුරැස් විහිදෙනකොට ඒ බුදුරැස් පොදුවේ හරියට සූර්යා ලෝකයේ විහිදෙනවා වගේ තමයි විහිදෙන්නේ. නමුත් විශේෂ අවස්ථාවලදී මේ විදිහට පොකුරු ආකාරයෙන් බුදුරැස් විහිදෙනවා. පොකුරු ආකාරයෙන් නැත්නම් කැට ආකාරයෙන් බුදුරැස් විහිදෙනවා කියලා කියන්නේ අපි දන්නවා ඔය බඹර චක්‍ර එහෙම නැත්නම් සමහරලාවට නිලා මේ වගේ දේවල් පත්තු කරනකොට එහෙම නැත්නම් අහස් කූරු වගේ දේවල් පත්තු කරාම මේවා පිච්චිලා නැත්නම් පිපිරිලා සමහරලාට මල් වෙඩි වගේ ඔබ දැකලා ඇති. මේ මල් වෙඩි වල එක පිපුරුමක් ගිහිල්ලා නතර වෙන්නේ කොතනද? ඒ පිපුරුම වෙනවත් එක්කම එතනින් නැවතත් විහිදිලා ගිහිල්ලා නැවත පිපුරුම් රාශියක් සිද්ධ වෙනවා. අන්න ඒ වගේ සවනක් ගන බුදුරැස් එක් ස්ථානයක පිපිරලා බුදුරැස් විහිදීම සිද්ධ වෙනවද? ඒ විසික් වෙන ඒ බුදුරැස් මොකද වෙන්නේ? තවත නැවතත් නැවත නැවතත් පිපිරි පිපිරි පිපිරි පිපිරි හැම දිශාවකම බුදුරැස් විහිදවීම සිද්ධ වෙනවා. මේක බොහොම විශේෂ අවස්ථාවක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පැවිදි වෙන්න එන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් මේ විදිහට බුදුරැස් විහිදුනා කියලා කියනවා. ඊට පස්සේ මේ සියලු දෙනා වහාම Taman ආපු අශ්වීන් අසුන් වාගේ මේ සියලු දෙනාගෙම බැහැල ඉවර වෙලා Taman දොහොත් මුදුනේ තබාගෙන ශරීරයේ නවනවා නවනවා බුදුරජාණන් වහන්සේ සමීපයට වැඩම කරනවා. වැඩම කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙයට පිළිවෙල කතාවෙන් අනුපූර්ව කතාවෙන් ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මය අහලා මේ සීලු දෙනාම සෝවාන් ඵලයටපත් වෙනවා. සෝවාන් ඵලයටපත් වුණා වූ රජු ඇතුළු 1001 දෙනාම බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේ වැඳ වැටිලා බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්දත් උපසම්පදාවත් ඉල්ලා සිටිනවා. ඒ ඉල්ලා සිටපු අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මේ සියලු දෙනාටම ඒහි භික්ෂු උපසම්පදාව ලබා දෙනවා. ඒ ඒහි භික්ෂු උපසම්පදාව ලබා දුන්නාට පස්සේ මොකද කරන්නේ? ඒ වෙනකොට මේ ප්‍රවෘත්ති අර වෙලෙන්දන් මගින් රජමාලිගාවේ වාසය කරපු අනෝජා දේවිය දැනගන්න. අනෝජා දේවිය අහනවා ඔබට මේ තරම් මුදලක් ලබා දෙන්න කියලා රජ්ජුරුව නියම කළා නම් ඒ සුළුපටු පණිවිඩයක් නොවෙන්න ඕනේ. ඒ සුළුපටු ආරංචියක් නෙවෙන්න ඕනේ. ඒ නිසා මේ මොකක්ද කියලා මට කියන්න කිව්වහම කියනවා විසවුන් වහන්සේ බුද්ධ රත්නය ලෝකේ පහළ වුණා, ධර්ම රත්නය පහළ වුණා, සංඝ රත්නය පහළ වුණා කියලා. ඇගේ ශ්‍රද්ධාව කොපමණද කියලා කියනවා නම් ඇය කියනවා බුද්ධ රත්නය ලෝකේ පහළ වුණා නම් කහවණු ලක්ෂයකින් ඔබට පූජාවක් කරා නම් ඒ නම ඇසුවට රජ්ජුරෝ බොහොම දුප්පත් පූජාවක් කරලා තියෙනවා. ඒ නිසා ඒ ඒ රත්නයන්ට කහවණු ලක්ෂ 3 බැගින් ලක්ෂ 9 9ක තයාගයක් මම ඔබට ලබා දෙනවා. ඒ වගේම රජ්ජුරුවන් විසින් ඔබට ලබා දෙන්න කිව්වා වූ ඒ ලක්ෂ 3ක මුදලක් කහවණු ලක්ෂ 12ක මුදලක් ඔබට ලබා දෙනවා කියලා කියනවා. කියලා ඉවරලා අනෝජා දේවිය මේ මුදල් සියල්ලම ලබා දීලා අර රජවරු පිරිවැරුවා වූ Taman මෙතුවක්කල් ආශ්‍රය කරා වූ බොහොම කුලපගව ආශ්‍රය කරා වූ සියලුම කාන්තාවෝ එකට එකතු කරනවා. එකතු කරලා ඉවරලා අහනවා සියලු තොරතුරු කියලා මම යනවා පැවිදි වෙන්න. රජුරෝ යම් රජසපක් අත්හැරියා නම් මට මේ රජසපෙන් නැති වැඩක් නැහැ කියලා ඉවර වෙලා ඔබ මොකද කරන්න කියලා ඇහුවහම මේ සීලු දෙනාමත් පිටත් වෙනවා. රන්සිවි ගෙවල් දහසක මේ සීලු දෙනා පිටත් වෙනවා. මේ ආකාරයෙන්ම මේ අය ගංගා තුන පසු කරනවා රජ්ජුරුව වගේම රජ්ජුරුව ගමන් කරපු මාර්ගය අඳුන ගන්න බැරුව ඒකාන්ත වශයෙන්ම රජ්ජුරුව බුදු ගුණ සිහිපත් කරලා මේ ගඟෙන් එතර වෙන්නට ඇති කියලා මේ අනෝජා දේවියත් බුදු ගුණ සිහිපත් කරලා ඒ ආකාරයෙන්ම මේ ගංගා තුනෙන් එතර වෙනවා. එතර වෙනකොට ඇයත් දකිනවා චන්ද්‍රභාගා ගඟෙන් එතර වීමත් සමගම බුදුරැස් විහිදුවමින් බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දන්නවා මේ සෝවාන් ඵලයට වෙච්ච තමන්ගේ ස්වාමිවරු දැක්කනම් මේ අයගේ හිත කම්පාවටපත් වෙනවා. ඒ නිසා ධර්මයේ දේශනා කළොත් එහෙම මේ අයට ධර්ම අවබෝධය වෙන්නේ නැහැ. ඒ නිසා මේ සියලු දෙනාම දර්ශනය නොවන ආකාරයේ 이르දි ප්‍රතිහාරයක් පාන්නට ඕනේ කියලා බුදුහාමුදුරුවෝ අදිෂ්ඨාන කරනවා. ඒ අය නොපැනේවා කියලා හරියට යසකුල පුත්‍රයාගේ අම්මා තාත්තා පැමිණිච්ච වෙලාවේදී යසකුල පුත්‍රයා නොදකින ආකාරයෙන් කටයුතු කරලා ඒ අම්මා තාත්තට ධර්මයේ දේශනා කළා වාගේම බුදුරජාණන් වහන්සේ කටයුතු කරනවා. දේශනාව සානයේදී මේ සියලු දෙනාම සෝවාන් ඵලයටපත් වෙනවා. සෝවාන් ඵලයටපත් වෙනවා වාගේම ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු අර 500 අර මහා කප්පින මහ රහතන් වහන්සේ නැත්නම් මහා කප්පින රජුරු ඇතුළු සියලු දෙනාම රහත් ඵලයටපත් වෙනවා. අනතුරුව ඔවුන්ට ඔවුනොවුන් දර්ශනය කරනවා දර්ශනය කරපු සැනින් උන්වහන්සේලාට ඒහි භික්ෂු උපසම්පදාවත් ලබා දෙනවා උන්වහන්සේලා රහත් ඵලයටපත් වූ බව දැනගත්තට පස්සේ මේ භාර්යාව ඇතුළු නැත්නම් බිසව ඇතුළු සියලු දෙනාමත් කියනවා ස්වාමිනී අපටත් පැවිදි වෙන්න අවශ්‍යතාවය තිබෙනවා කියලා. අන්න ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ උප්පලවන්නා මහරහත් තෙරණිය මේ ස්ථානයට වැඩම කරන්නට ඕනේ කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම ඇය ආකාශයෙන් වැඩම කරලා මේ පැවිදි වෙන්නට උවමනයි කියපු සියලු දෙනාම පැවිදි කිරීම සඳහා නැවතත් ආකාශයෙන් උන ඒ උපලවන්නා මහරහත් තෙරණිය වැඩ වාසය කරන විහාරස්ථානයට රැගෙන යාම සිද්ධ කරනවා. මෙහෙම දහසක් දෙනා ප්‍රධාන කරගෙන විශාල පිරිසක් සමග පැවිදි වෙච්ච මේ මහා කප්පින මහරහතන් වහන්සේ පසුව දෙව්රම් විහාරයේ වැඩ වාසය කරන ඒ වාගෙම්ම විවිධ ස්ථානයන්හි වැඩ කරන සෑම තැනකම අහෝ සුඛං අහෝ සුඛං අහෝ සුඛං යනාදී වශයෙන් මහා සැපතක් මහා සැපතක් මහා සැපතක් යනාදී වශයෙන් නිතර නිතර කියන්නට ලැබෙනවා. මේක අහපු පෘථග්ජන භික්ෂුන් වහන්සේලා කල්පනා කරනවා ඒකාන්ත වශයෙන්ම රජ්ජුරුව පැරණි රජ සම්පත් සිහිපත් කරලා තමයි මේ මහා සැපතක් කියලා කියන්නේ. ඒක නිසා මේක බුදුරජාණන් වහන්සේ සමීපයේට කියා ගිහිල්ලා කියන්නට ඕනේ කියලා උන්වහන්සේලා මොකද කරන්නේ මේ මහා කප්පින මහරහතන් වහන්සේට චෝදනා කරන ආකාරයෙන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා. බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂුවකට කතා කරලා මහා කප්පින හාමුදුරුව එකන් එන්න කියලා මහා කප්පින හාමුදුරුව ඒ ස්ථානයට වැඩම කරාට පස්සේ අහනවා මහා කප්පින සත්‍යයක්ද ඔබ යන යන හැම ස්ථානයකදීම කරනු ලබන සෑම තැනකදීම අහෝ සුඛං අහෝ සුඛං අහෝ සුඛං යනාදී වශයෙන් කියන්නේ කියලා. එතකොට උන්වහන්සේ එහෙමයි ස්වාමීනි කියලා කියනවා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා රජසප ගැන කල්පනා කරනවා කියලා තියෙන මතය දුරු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ කුමන සැපයක් නිමිති කරගෙනද මේ අහෝසුකම් කියන විවහාරය කරන්න කියලා. එතකොට කියනවා ස්වාමීනි මම රජව වාසය කරද්දී අල්ප මාත්‍ර සැපයක් නිමිති කරගෙන මහත් ලෙස අකුසල් කරන්නට පටන් ගත්තා. ඒ වගේම රාජ සැපය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන මට්ටමක හිටියා. මම මගේ සත්මහල් ප්‍රාසාදයේ සැතපුණත් කොයි වෙලේ හරි සතුරු රජ කෙනෙක් ඇවිල්ලා මාව මරණයටපත් කරાવી නැත්නම් මගේම යුව රජ කෙනෙක් හෝ කුමාරයෙක් මාව මරණයටපත් කරන මේ රාජ්‍ය පැහැර ගනීවි කියන බයෙන් මම නිදාගත්තේ. ආහාරයක් පානයක් ගත්තත් ගමනක් බිමනක් ගියත් සැකයෙන් තමයි ස්වාමීනි කල්ගත කරේ. නමුත් ස්වාමීනි මේ ශාසනයේ රහත් ඵලයටපත් වුණාට පස්සේ ඒ සුවය පුදුමාකාර විදිහට මම වින්දනය කරනවා ඉස්සර රජකමට වඩා කෝටි ප්‍රකෝටි අනන්ත ප්‍රමාණයෙන් මේ පැවිද්ද මහා සැපයක් රහත් ඵලය මහා සැපයක් කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වර්ණනා කරනවා. අන්න ඒ අවස්ථාවේ තමා මේ මහා කප්පින මහරහතන් වහන්සේ ආරමුණු කරලා නැත්නම් මේ මහා කප්පින මහරහතන් වහන්සේගේ මේ ප්‍රකාශය නිමිති කරගෙන බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ධම්මපීතේ සුඛං සේතේ විප්පසන්නේන චේතසා අරියප්ප වේදිතේ ධම්මේ සදා රමති පඬිතෝ කියලා මේ ගාථා ධර්මය දේශනා කරයි. අනතුරුව එක්තරා අවස්ථාවක මේ භික්ෂුන් වහන්සේලාට අවවාද අනුශාසනා සපයන එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ අහනවා අද දවසේ භික්ෂුන් වහන්සේලාට අවවාද ලබා දෙන්න තියෙන්නේ කාටද කියලා. එතකොට අනිකුත් භික්ෂුන් වහන්සේලා කියනවා මහා කප්පින හාමුදුරුවන්ටයි තිබෙන්නේ කියලා. උන්වහන්සේ කැඳවන්න කියලා කියනවා. උන්වහන්සේ කැඳවන්න කියලා භික්ෂුන් වහන්සේලාට අවවාද දෙන්න කිව්වහම උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා අනේ ස්වාමීනි මම වගේ භික්ෂුන් වහන්සේ කෙනෙක් කොහොමද මේ භික්ෂුන් අනෙකුත් භික්ෂුන් වහන්සේලාට අවවාද දෙන්නේ? සැරියොත් මහරහතන් වහන්සේ වැඩ වාසය කරනවා මුගලන් හාමුදුරුවෝ වැඩ වාසය කරනවා මහා කාශ්‍යප හාමුදුරුවෝ වැඩ වාසය කරනවා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ වැඩ වාසය කරනවා ඒ වගේම රාහුල මහරහතන් වහන්සේ වැඩ වාසය කරනවා මෙවැනි මහරහතුන් වහන්සේලා වැඩවාසය කරද්දී මම වගේ භික්ෂුන් වහන්සේ කෙනෙක් මේ අනෙකුත් භික්ෂුන් වහන්සේලාට අවවාද දෙන්නේ කොහොමද කියලා අහනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා නෑ ඔබ අද දවසේ මේ භික්ෂුන් වහන්සේලාට අවවාද දෙන්නට කියලා කියනවා. අනේ අවස්ථාවේ අවවාදානුසාරයෙන් කරන ලද ධර්ම දේශනාව ශ්‍රවණය කරලා දහසක් දෙනා උතුම් වූ රහත් ඵලයටපත් වෙනවා විශාල පිරිසක් ධන මාර්ග ඵල ඉපදුවා කියලා ධර්මයේ තුල දේශනා වෙනවා. මෙතෙන් සිට භික්ෂූන් වහන්සේලා විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා අනේ අපිටත් කප්පින හාමුදුරුවන්ගෙන් අවවාදානුශාසනා ලැබෙනවා නම් කියලා. උන්වහන්සේ ඒ ඒ විහාරස්ථානවලට වැඩම කරලා ධර්මයේ දේශනා කරන අවවාදානුශාසනා ලබා දෙනවා. ඒ සියලුම කාරණා අවසානයේ එක් ධර්ම දේශනාවක් අවසන් වෙනකොට දහසක් දෙනා බැගින් රහත් ඵලයටපත් වෙනවා විවිධ මාර්ග ඵලයන්ටපත් වෙනවා. මෙන්න මේ කාරණාව මූලිකත්වයේ තියාගෙන පසු අවස්ථාවක බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අවවාද අනුශාසනා සපයන භික්ෂූන් අතර අග්‍රස්ථානයේ මහා කප්පින මහරහතන් වහන්සේට ලබා දීම සිද්ධ කරනවා. ඒ කාරණාවෙන් උන්වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සිට බලාපොරොත්තු පැමිණියා වූ ඒ තනතුර ලැබීමත් මේ බුද්ධ ශාසනයේ ඒ තනතුර සම්පූර්ණ කිරීමත් මතු අනාගත ශාසන සඳහා ඒ තනතුරු ප්‍රාර්ථනා කිරීම සඳහා අවශ්‍ය පුද්ගලයන්ට අනුග්‍රහ දැක්වීමත් කියන කාරණාව සිද්ධ කරතින් මේ ආකාරයෙන් ශාසනයට මහා සේවාවක් සිද්ධ කරපු ඒ මහා කප්පින මහරහතන් වහන්සේ ලෝකයට අනුකම්පාවෙන් ආයු සංස්කාර අත්හැරලා පිරිනිවන්නට යෙදෙනවා උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍ය රාජෝත්තමීන් වහන්සේ අදටත් ලෝකේ වැඩ වාසය කරනවා. ඉතින් මේ කතාවෙන් අපිට හොඳට තේරෙනවා මේ මහා කප්පින මහරහතන් වහන්සේ කාම සම්පත් අතහැරලා මොනතරම් නෙක්ඛම්මයකට පැමිණුණාද? මේ ධර්ම රත්නය, බුද්ධ රත්නය, සංඝ රත්නය පිළිබඳව මොනතරම් ශ්‍රද්ධාවක් තිබ්බද? මොනතරම් පූජෝපහාර සිද්ධ කරාද? ඒ ධර්මයෙන් ලැබපු සැපය නිතරම අහෝසුකං අහෝසුකං අහෝසුකං යනාදී වශයෙන් නිතරම කියමින් ඒ ධර්මයෙන් ලැබිච්ච ධර්ම සැපය නැත්නම් දහම් සුවය මොනතරම් ආශ්චර්යවත් ලෙස වින්දනය කරාද කියලා. බෞද්ධ අපිත් ඒ ආකාරයෙන්ම ධර්මයේ තුල හැසිරෙලා ධර්මය හොඳින් ශ්‍රවණය කරලා ධර්මයේ තුල ඒ ශ්‍රවණය කිරීමෙන් අපි දැනගෙන ගන්නා වූ කාරණා අපේ ජීවිතයට ඇඳාගෙන අපේ ජීවිත වඩාත් සාර්ථක කරගෙන මේ ජීවිතයේ පුරාවටත් නිවන් දක්නාත් එක් සසර පුරාවටත් මේ මහා කප්පින මහරහතන් වහන්සේ වාගේම මේ ධර්මයෙන් පිළිසරණ ලබාගෙන අහෝ සුඛං අහෝ සුඛං අහෝ සුඛං යනාදී වශයෙන් ඒ බුද්ධ ශාසනයේ ස්වාක්කාතාදී ගුණ නිමිති කරගෙන මහා සිංහනාදයන් පවත්වන්නට පුළුවන් උපාසකයන් බවට උපාසිකාවන් බවට භික්ෂු භික්ෂුණීන් වහන්සේලා බවට පත්වන්නට අදිෂ්ඨාන කරගන්නට ඕන. ඒ සඳහා අද දවසේ ධර්ම දේශනාවත් මේ පිනතුන් සීලු දෙනාටම එක හා සමානව උපනිශ්‍රය වේවා කියලා මෛත්‍රී සිතින් ආශිර්වාද කරනවා. පින්වත්නි අද දවසේ ඌව ප්‍රජා ගුවන්විදුලි සේවයේ ඔස්සේ සෑම ඉරිදා දිනකම උදෑසන 9:30ට ප්‍රචාරය වන සද්ධම්ම පූජා ධර්මදේශනා මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නට යෙදුනේ. අද දවසේ මේ ධර්මදේශනාව සඳහා පින්බර අනුග්‍රාහකත්වයේ දරනවා තඹුරුකි සෙන්ටර් අධිපතිතුමන් වන සුජිත් ධම්මික විජේසුන්දර මහතා තරංගා සෙව්වන්දි විජේසුන්දර මහත්මිය දසිත විජේසුන්දර මහතා සහ මතීෂා ගිම්හානි විජේසුන්දරමන සීලු දෙනා දියතලාව කෙලින් වීදියේ තඹුරු කී සෙන්ටර්හි අධිපතිතුමන් ඇතුළු මේ සියලු දෙනාගේම සත්පුරුෂ ප්‍රාර්ථනා වශයෙන් තබාගෙන තිබෙනවා 2008 වසරේ ජනවාරි 5 වන දින පරලෝ සැපත් WM ප්‍රේමා විජේසුන්දර ආදරණීය මාන්‍යයන් වහන්සේටත් 2014 වර්ෂයේ මැයි මාසයේ 4 වන දින පරලෝ සැපත් වී.එම්. ආරියරත්න e බණ්ඩාර ආදරණීය පියාණන් වහන්සේ ඇතුළු කුල પરම්පරාගත සියලු දෙනාටම පින් අනුමෝදන් කරා. ඒ වාගේම සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම තුන්රුවන්ගේ ආශිර්වාද ලබන්නට දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරන්නට මෙලොව සුවපත් කරගන්නට පරලොව සුවපත් කරගන්නට නිවන් සුවයෙන් සැනසෙන්නට කියන කරුණු කාරණා මූලිකත්වයේ තබාගෙන මේ පින්තුන්ගේ සත් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා ධර්මයේ දේශනා කිරීමෙන් ධර්මයේ දේශනා කරවීමෙන් ශ්‍රවණය කිරීමෙන් අත් වුණා වූ සියලු පින් මේ පින්තුන් සියලු දෙනාටමත් නිවන් සෝයේ සඳහාත් මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටමත් ධර්ම අවබෝධයේ පිණිසත් සියලු යහපත පිණිසත් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්තේ උතුම් දානය ධර්ම දානයයි මෙලොව ජීවිතය නිදුක් නිරෝගීව සුඛිත මුදිත කර ගැනීමටත් පරලොව දිවිය සැපවත් කර ගැනීමටත් නිර්වාණ ශාන්තිය අවබෝධ කර ගැනීමටත් මෙසේ සද්ධම්ම පූජා ධර්ම දාණය ඔබ වෙත පිළින කරනු ලබයි අද දවසේ සද්ධම්ම පූජා ධර්ම දේශනා මාලාවේ කුසින්බර අනුග්‍රාහකත්වය දක්වනු ලබන්නේ දියතලාව කෙලින් වීදියේ පිහිටි තබුරුකී සෙන්ටර් අධිපතිතුමන් සුජිත් ධම්මික විජේසුන්දර මහතාත් තරංගා සෙව්වන්දි විජේසුන්දර මහත්මියත් දසිත විජේසුන්දර මකීෂා ගෙම්හානි විජේසුන්දර ඇතුළු පිරිසත් විසිනි සසර දුක් නිවාලන සත්ධම්ම පූජා සත්ධම්ම පූජා ධර්ම දානය සෑම ඉරිදාවකම උදෑසන 9:30ට ඌව ගුවන් විදුලියෙන් බැතිබර අනුග්‍රාහක දායකත්වය තබුරුකි සෙන්ටර් අධිපතිතුමන් තබුරුකි සෙන්ටර් කෙලින් වේදිය දියතලාව කුසල් වඩන්නට පින් පෙත් පුරන්නට ඔබත් ඉරිදා උදේ 9:30ට සතම පූජා ශ්‍රවණය කරන්න.